පහන් වේවා. විවේකී ඉරිදා දවසේ ඔබේ හිතසුව පිණිස නිර්මාණය කළ බෞද්ධා රූපවාහිනිය සමග ඔබ මේ උදෑසන ඒකාත්මික වන්නේ. සැබෑවතුනි බෞද්ධා රූපවාහිනිය ඔබ වෙත නිර්මාණය කළ නවතම වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහන් මාලාව යටතේ සෑම ඉරුදිනකම ඔබ වෙත ගෙනෙන ගැඹුරු ධර්මය එහෙමත් නැත්නම් අභිධර්මය ඇසුරෙන් කෙරෙන දෙවන පාඩම අද දවසේ මෙලෙසින් ආරම්භ වන්නේ. ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙහෙවන්නට සිදු කරන්නට සිදුකල ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු සාදු සාදු සාදු සදහතුනි ලෝක දානයන් අතර අග්‍රතම දානය වන ධර්ම දානය මුළු ලොවටම බෙදා දෙන්නට අද දවසේ Tamanගේ දායකත්වයෙන් කටයුතු කරනවා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 චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගූති සාදු සාදු සාදු සදාබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ කරන වෙලාවේ අපහසුවෙන් නමුත් අපහසුයක් නැතිවම ගැඹුරු ධර්මයේ පැත්තට අපේ හිත අවධානය යොමු කරන්න ඕනේ. ඒ සඳහා මූලික හෝ අභිධර්මයේ පිළිබඳ මූලික හෝ දැනීමක් ඇති කරවීම සඳහා අපි කල්පනා කරා ප්‍රත්‍යක්ෂ වැඩසටහන යටතේ සෑම ඉරිදා දිනයකම මූලික දැනීම් ටික හරි ඇති වෙනතුරු මේ වැඩසටහන අභිධර්ම පාඩමක් සිදු කරන්න ඕනේ කියලා. හේතුව පිළිබඳ අපි ගිය සතියේ ඉරිදා සම්පූර්ණ පැයක්ම කතා කරා හේතුව මොකද මේකෙන් තියෙන ප්‍රයෝජනය කියලා. කෙටියෙන් කියනවා නම් කෙටියෙන් ඉතා කෙටියෙන් හි සාරාංශයක් විදිහට කියනවා නම් අභිධර්ම දැනීම අපිව අවබෝධ කරගන්න අපිට ලොකු පහසුවක් වෙනවා. අපිව අවබෝධ කරගන්න අපිට පහසුවක් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන නාම රූප පරිච්ඡේද කරගන්න ditthi visuddhiyak ඇති කරගන්න ලොකු පහසුවක් වෙනවා භාවනා කරන කෙනෙකුට යම් දැනීමක් හරි අභිධර්මය ගැන තියෙනවා නම් ධර්ම අවබෝධයට පහසුවක්. මේක තේරුම අභිධර්මය නැතුව නිවන් දකින්න බෑ කියන එකද? නෑ. අභිධර්මය නැතුව නිවන් දකින්න පුළුවන්. එතකොට කෙනෙක් හිතයි එහෙම එහෙම පුළුවන් නම් ඉතින් මොකටද ඔවා ඔච්චර අමාරු ඉගෙන ගන්න කියලා. නෑ ඒක පහසුවක් වෙනවා තේරුම් ගැනීම. එතකොට අපේ අභිධර්ම පාඩමේ තේරුම අභිධර්මය තුල තියෙන කාරණා ඇසුරෙන් අපි ඉගෙනගත යුතුව තියෙනවා අනිත්‍ය මතු කරගත යුතුව තියෙනවා පරමාර්ථයන්හි මම එදා කියලා දුන්නා පරමාර්ථයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එතකොට ඒක අනුපස්සනාවක් බවට පත් වෙන්නේ කියලා අපි ගිය වතාවේදී සාකච්ඡා කරා. මොනවද පරමාර්ථ කියන්නේ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. අභිධර්මයට අනුව පරමාර්ථ ධර්ම හතරයි. එතකොට මූලික වශයෙන් අපි දැනගන්න ඕන ප්‍රකරණ ග්‍රන්ථ හතක් තියෙනවා අභිධර්ම පිටකයේ. එකක් තමයි ධර්ම සංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය, කතා වස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ ප්‍රස්ථාන ප්‍රකරණය කියලා. එතකොට ඒවයින් තමයි කොහෙන්ද මේ අභිධර්මයේ එන්නේ එතකොට අපි දන්නවා සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය කියලා තුනක් තියෙනවා ඒතර අභිධර්ම පිටකයේ තියෙනවා මෙන්න මේ ප්‍රකරණ ග්‍රන්ථ හතක්. ඒතර ඒ ඒ ප්‍රකරණ ග්‍රන්ථ හරහා තමයි අපි මේ අභිධර්මය සාකච්ඡා කරන්නේ. එතකොට මේ මේ වයින් තමයි අපි ක්‍රමානුකූලව අපේ ජීවිත අවබෝධයට කරුණ එක රාශී කරගන්නවා. කොතර අපහසු වුණත් මම හිතනවා හැමෝම මේ සඳහා යම් අවධානයක් යොමු කරනවා නම් යම් කිසි ඔයිටදී අමාරු දේවල් අපි ඉගෙනගෙන තියෙනවානේ කියලා නේද උත්සාහයක් යොමු කිරීම වඩා හොඳයි කියලා තියෙනවා. ඒකද අපි උපරිම උත්සාහ කරනවා තේරෙන විදිහට මේක හැබැයි තේරෙන විදිහට කියලා දෙන්න උත්සාහ කරනකොට හැබැයි පුංචි පුංචි ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. හරිද? අපි මේ හරියට රාජකාරී කරන මිනිස්සුනේ මම හැමදාම කියනවා. හැමෝටම හරියට රාජකාරී කියනවා. හරිද? ඔය රාජකාරී අතරේ අතහැරලා දාන්න නැතුව ටිකක් මහන්සි වෙන්න පුළුවන්කම තියෙන්න ඕන ධර්ම අවබෝධය කරගන්න. ඇයි උතර කම්මැලි වෙන වෙන ඒවට ඕන තරම් කාලය ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද පොඩි කාරණා කීපයක් මුලින් කටපාඩම් කරගන්න. දැන් කාලෙකින් කටපාඩම් කරේ නැහැ නේ කතේ. නේද? හ්ම් කාලෙකින් මොකුත් කටපාඩම් කරේ නැහැ. අභිධර්මය කියන්නේ අපේ ජීවිතය පිළිබඳ භාෂාවක් කියලා මම හැමදාම කියනවා. ඒක භාෂාවක් ඉගෙන ගන්නවා වගේ. ඒ ටික මතක් කරලා ඉන්න ආසරයක්. භාෂාවක් ඉගෙන ගන්නවා වගේ කියන්නේ ඇයි? භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ වචනයට අදාළ හඳුනා ගැනීම හරිද? දැන් මල කියලා කියනකොට අපි මල පිළිබඳව මතක් වෙන්න ඕනේ. ගහ කියනකොට ගහ කියන්නේ මොකද්ද කියලා මතක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට අභිධර්ම විග්‍රහය සිද්ධ වෙන්නේ තමන්ගේ මනසින් වෙන්න ඕනේ. හරිද? මොකක් හරි සිතක් ගැන කියනකොට ඒක මොකක්ද කියලා කොතනද කොහොමද වෙන්නේ කියලා අපේ මනසේ නැගෙන්න ඕනේ. ඒක අපිට හොඳ පුහුණුවක්. මොකද දැන් අපිට අපි නිවන් මාර්ග දේශනාව නවත්තන්නත් එකාතකින් හේතු උනේ නවත්තලා ප්‍රත්‍යක්ෂා වැඩසටහන පටන් ගන්න හේතු උනේ අපි අසනවා විතරක් අහලා විතරක් අර ඇහෙන මට්ටමින් ජීවිතයට එකතු කරගන්න පුළුවන් සංකල්ප ටිකක් එකතු කරගත්තා. එතනින් එහාට ගැඹුරට යන්නේ නැහැ. මොකද 500ක් ඇහුවට පස්සේ ආය ආය තවත් 500ක් කියලා අනිත් පැත්ත හැල්ල බැලුවොත් නේද? ওই ටිකමයි. මොකද දැන් රසයි ඒක. හරි මම ඒකට කිව්වේ විටමින් කියලා. හුදේට විටමින් ගන්නවා. විටමින් එකක් ගන්නවා. බෙහෙතක් බෙහෙතක් නම් අනිවාර්යයිනේ. ඒකට විටමින් කියන්නේ මම බලන්න දැන් ටික කාලයක් කරනකොට මෙහෙම උනේ නැද්ද කියලා බලන්න. දේශනාවක් අහන්න මොන එක දිගට අපි අහනවා. ඒනොට එක දවසක් ඇහුවේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක හරි විටමින් වගේ බෙහෙතක් ගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. විටමින් එකක් ගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දවසේ ආවරණය වෙනවනේ. නේද? අන්න ඒ වගේ තමයි අපේ ඒකින්ද අපි අපි අර අහන්නම පුරුදු වෙයි මෙහෙම කියනවා. ඒකද අපි මේක වහාම පන්තියෙන් නවත්තලා මොකද කරේ? කරන්න වැඩ තියෙන වැඩ පිළිවෙලක් පටන් ගමු කියලා තමයි සාකච්ඡා කරලා දැන් යන ධර්ම දේශනාව ඔක්කොම ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ අපි පටන් ගන්න වැඩසටහනේ තියෙන්නෙම සමුදාය ධර්ම කරන දේවල්. හරි කරන්න දෙයක් තියෙනවා. සමුදත් කරන්න දෙයක් තියෙනවා. අඟහරුවාදත් කරන්න දෙයක් තියෙනවා. බදාදා තවත් එකට එක දෙයක් එකතු කරනවා. බ්‍රහස්පතින්දා වෙනකොට ජනවාරි මාසේ ඉඳන් සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා අපිට. හරිද? එතකොට සිකුරාදා සමාජයේ අපිට කරන්න දෙයක් ගැනම සිකුරාදා කතා කරන්නේ. ඉතින් මේ විදිහේ මේ වැඩ පිළිවෙල හැදලා තියෙන්නේ. දැන් මේ අත දන්නවා මේ දෙවෙනි සතිය යන්නේ. වැඩසටහන පටන් අරගෙන. හොඳයි. එතකොට එහෙමනම් කටපාඩම් කරගත යුතු දේවල් වගේ තියෙන භාෂාවක් ඉගෙන ගන්නකොට කටපාඩම් කරන්න වෙනවානේ. අන්න වගේ. මේ මුළු ලෝකෙම ගත්තාම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හොඳ දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ සමහර ඒවාට කියනවා පරමාර්ථ කියලා. සමහර ඒවාට කියනවා ප්‍රඥප්ති කියලා. අපි ඒක ගැන ගිය වතාවේදී කතා කරා. ප්‍රඥප්ති කියලා කියන්නේ සත්‍ය වශයෙන් නැති වුණත් ලෝකයා විසින් ඇතැයි යන හැඟීමෙන් ඇතැයි යයි සලකන දෙයට කියනවා ප්‍රඥප්තිය කියලා. සත්‍ය වශයෙන්ම නෑ. අපි මොකද මොකද ගත්ත උදාහරණය? දුම්හිඳ දියැල්ල, ලක්ෂපාන දියැල්ල. නේද? සැබෑ වශයෙන් ගත්තොත් ඒක උදාහරණයක් විතරයි. සැබෑ වශයෙන් ගත්තොත් ඇත්තටම දෙකේම තියෙන්නේ වතුර. හැබැයි අපි ඒවා නේද දියැල්ල වශයෙන් සලකනවා. වැටෙන හැඩයට, පේන විදිහට නේද? අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා මේසේ පුටුව කිව්වහම ප්‍රඥප්ති. ඇයි ඒ ප්‍රඥප්ති කොට වැටෙන්නේ? ඒවා තව බින්දින්න පුළුවන්. බින්ද ගමන් වෙනස මම ඉලක්ක මේ පවන්නත් අරගෙන මම ඊළඟ සැරේ යනකොට මීට විතරක් අරන් එනවා. ඒතර මේකට කියන්නේ මීටක් කියලා. ඊට පස්සේ මම මේ මීට කෑලි වලට කඩලා කෑල්ලක් අරන්. ඒතර කෑලි කෑල්ලක් ගෙනාවා කියලා. නේද? ඒතර ඒ ඔක්කොම එකතු වුනහම සැබෑවට නැතුණට ඒ ඔක්කොම එකතු වුනහම ප්‍රඥාප්තිය වශයෙන් තියෙනවා. සම්මත වශයෙන් තේරෙනම් පළවෙනිම අපි තේරුම් ගන්න ලෝකේ කොටස් දෙකකට බෙදෙනවා සම්මත සහ පරමාර්ථ. ඒතර සම්මතය බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් ඉතුරු වෙන්නේ පරමාර්ථ. හරිද? සම්මතය බෙදා බැලීමෙන් පරමාර්ථය මතු කරගන්න පුළුවන්. සම්මතය බෙදා බැලීමෙන් පරමාර්ථය මතු කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕනේ. නේද? කුඩු කරගෙන කුඩු කරගෙන කුඩු කරගෙන යන්න පුළුවන් රූපේ නම් නේද? ඒකේ හැම රූප කලාපය ඇහැට පේන්නේ නැහැ. එහෙනම් මේ සියලු දේ අවබෝධ කරගත යුතු තියෙන්නේ මනසේ. හරිද? මේක බෙදලා එතකොට වේදනා සංඥා සංකාර විඥාන ආදී කියන අනිත්‍ය දේවල් ගත්තාම ඒවා කොහොමත් ඒවා යථාභූත ස්වરૂපය නේද? එක සැරයක්වත් බෙදලා බලන්න බෑ බෙදලා බලන්න වෙන්නේ අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියනකොට මේ රූපේ විතරද? නෑ ඒක ඇස්සේ තව එයාගේ වේදනාව වගේක් තියෙනවා, එතන සංඥා වගේක් තියෙනවා, එතන සංකාර වගේක් හැදෙනවා, එතන විඥාන පෙරහැරක් හැදෙනවා. එහෙනම් ඒවා බෙද බෙදා බලා පරමාර්ථය අල්ලගෙන පරමාර්ථයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න පරමාර්ථයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තෝරගත්තා නම් නිවන් දකිනවා කියන්නේ. එහෙනම් අභිධර්මය අපිට ගොඩාක් උදව් කරනවා පරමාර්ථය බෙදා ගැනීම සඳහා. හරිද? පරමාර්ථය බෙදා බෙදා ගැනීම සඳහා අභිධර්ම දැනුම විශාල වශයෙන් හේතු වෙනවා. අපි යම් දුරක් යන්නද එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ මේවා මේ මොනවද පරමාර්ථ ධර්ම වශයෙන්. එතකොට මේ ලෝකෙම තියෙන ඔක්කොම ගත්තාම මොනවෙන්ද හැදිලා තියෙන්නේ? පරමාර්ථ වලින්. නේද? පරමාර්ථ ධර්මයන්හි එක එක විදිහට සංයෝග වෙලා තියෙන ආකාරයට අනුව අපි ඒවට කියනවා වෙනත් වෙනත් වෙනත් වෙනත් වස්තුන් කියලා. හරි? හරි. දැන් එහෙනම් පරමාර්ථ මොනවද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. පරමාර්ථ හතරක් තියෙනවා. අභිධර්මයේ පරමාර්ථ හතර තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. හරිද? එහෙනම් අපි අම්මය තාත්තය සහෝදරයය ඥාතියය කියලා ඔක්කොම නේද ගස් කොළන්, ගෙවල් දොරවල් ඔය ඔක්කොම කියලා හැදිලා තියෙනවා මොනවෙන්ද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ කොටස් හතරෙන් තමයි මේ ඔක්කොම ඔක්කොම හැදිලා තියෙන්නේ මේ කොටස් හතරෙන්. එහෙනම් අපිට ওই හතර ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? එහෙනම් මොන දැන් අපි දැන් තේරුම් ගත්තා මේ හතර ඉගෙන ගත්තා නම් හරි. මේ හතරේ අත தත්ත්ව ඉගෙන ගත්තා නම් එතකොට මම චිත්ත කියන කොටස ඉස්සෙල්ලාම ටිකක් විස්තර කරනවා. දැන් මම කරන ක්‍රමෙත් කියන්නම්. මොකද අපිට මේක පළවෙනියෙන්ම එපාම වෙනවා. හරි ගණන් ගියාම. හරි එපා වෙන්න හේතුව මම අත්දැක්කා හොයලා බැලුවා චිත්ත කොටස චිත්ත කොටස තියෙනවා සිත් 121ක් දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් ගන්නවා නම් 89. එතනින්දම වැරලෙනවා. 89 ක්‍රමයේ 121 කිව්වහම ඔන්න දැන් මම පටල ගන්නවා ඒ මොකද්ද ඒ කියලා. හරි. ඒක එක. හරිද? අනිත් එක තමයි මේ 121 අරගෙන විස්තර වශයෙන් සිතෙන් ඒ සිතක් ගැන කියනකොටම එක පාටම අපි සිතක් ගැන දැන් කාමාවචර අකුසල ලෝභ මූල කියලා කියනකොට හරිද? එතකොට ඒ ඒවා කොතනද තියෙන්නේ කොහෙන්ද එන්නේ කියලා එක පාටම හිතාගන්න එහි ස්වභාවය හිතාගන්න අන්න වචනේ කියනකොට අර භාෂාවේ වචනේ කියනකොට හැඟීම් එනවා වගේ ඒ සිත ගැන අපිට චේතනාවක් එන්න ඕනේ. එන්නේ ඒ විදිහට ඒවා විස්තර කරන්න ගත්ත ගමන් අපිට මේක ඔක්කොම පැටලෙනවා. අනේ අම්මේ භාවනාවක් කරලා නිවන් දකින්න මේ මොන අභිධර්මයක්ද දැන් මේ නැහින දෙහින කාලේ මට මෙව්වට දඟලන්න බෑ කියලා හිතෙනවා. හරි. ඒක නිසාවෙන් අපි ඉස්සෙල්ලාම දැන් මේක ලිඛිත පාඩමක් නෙවෙයිනේ. වාචික පාඩමක්නේ නේද? එතකොට ලිඛිත ඒ ලිඛිත වශයෙන් අපි මේක ලියා ගැනීම ආදිය කරන්ද සටහන් එහෙම තියාගන්න පුළුවන් කමක් නැහැ. මොකද මේකට මාධ්‍ය අපිට එහෙම වෙලාවක් ගන්න බෑ. ගත්තොත් ඒක අසාධාරණයක් කරන ලියලියෙන්න ගියාම. එහෙනම් අපිට මේ සඳහා මූලාශ්‍ර ග්‍රන්ථ තියෙන අවශ්‍ය නැහැ. මොකද අපි ඔක්කොම ලියාගත යුතු නැහැ. ලියා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි පන්සලක වෙනත් තැනක මේක කරනවා නම් මාධ්‍යයක එහෙම කරන්න බෑ ගුවන් කාලේ වටිනවා. අපිට පුළුවන් රේරුකාන් චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු පොතත් අභිධර්ම මාර්ගය කියන පොතත් ගත්ත හැකියි. අරගෙන ඒ ඒ සිත් ආදිය තියෙන තැන් ඒවා ඒවා පිළිබඳව අවශ්‍ය කරන ලිඛිත සටහන ඒකෙන් ඕනනම් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට උනන්දුව තියන අයට ඒවා අරගෙන පරිශීලනය කරන්න පුළුවන්. නමුත් අපි මූලික වශයෙන් කරන්න හදන්නේ වාචික පාඩමක් හින්දා මම මතක තියාගන්න උදව් කරනවා. පටන් ගන්නකොට. හරිද? මතක තියාගන්න උදව් කරනවා සහ මූලිකව අපි සංකල්පයක් ඉස්සෙල්ලාම චිත්තය ගැන ඇති කරගන්නවා. හරි? ඇති කරගෙන ඉස්සරහට යනවා. ඒක පාට වෙන චෛතසික කොට. හරිද? මොකද චිත්තය සම්පූර්ණ චිත්තයේ වර්ගීකරණය සම්පූර්ණයෙන්ම ඉවරම කරලා අපි චෛතසික වලට යන්න ගියොත් වැඩේ පටන් ගත්ත අයගෙන් 70ක් විතර ගියා. අපිට බෑ කියලා අතාරිනවා. හරිද? දැන් අපි ධර්මය ගැන දන්න අය නේද? හදාarලා තියෙන අයට තේරෙනවද නැද්ද මේ මං කියන කතාව? නේද? හදාarලා තියෙනවා තේරෙනවනේ ඒ කොටස බොහොම අමාරු නෑ. අර පැටලෙන ගතිය, සංකීර්ණ ගතියක් තියෙන. එතකොට නිකන් ඒක මතක තියාගන්න නැතුව හිටියොත් කියලා දෙනකොට ඔළුව නිකන් විකාරුණා වගේ තියෙනවා. ඒකින්ද ඔක්කොට ඕවම ඉස්සෙල්ලා මේක අවශ්‍ය කරන්නේ චිත්ත කොටස ගත්තම සාරාංශයක් මතක හිටින්න ඕනේ. ඒ සාරාංශයක් මතක තියාගන්න අපූර්ව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි අපි මේකට ඇඳගන්න ඕනේ මේ සටහනක්. ඒ සටහන ඇඳගන්නේ පොතේ නෙවෙයි. පොතේත් ඇඳගන්න ඕනේ. ඒ සටහන අඳින්නේ සිතේ. ඉතින් සිතේ සටහන ඇඳගමු අපි. ඒක කරමු දැන් වාචික පාඩමනේ. පොතක ලියා ගන්න දෙනවා වගේ නේ මම දැන් ලියා ගන්න දෙන්නේ කොහෙද? හිතේ ලියා ගන්නයි දෙන්නේ. <laughs> එහෙනම් ලෑස්ති වෙන්න ඕනේ පාඩම් කර කර බනහන්න. හරි? මමත් පොඩි සටහනක් තියා ගන්නවා. ඒ මොකද කියලා දෙන එක නට හදිසියකට අමතක වුණොත් කියලා කෝකට සටහනක් තියා ගන්න. මේ ඇත්තත් පොඩ්ඩක් හිතේ සටහන ඇඳගත්ත ගමන් මොකද කරන්න ඕනේ ඉවර වෙච්ච ගමන්? ආ ලියා ගන්නවා. හැබැයි ඉවර වෙච්ච ගමන් මේ වෙලාවේ ලියලිය දඟලන්න ගත්තොත් නේද? හැබැයි බැරි වෙලා ලියා ගන්න අමාරු නම් මොකද කරන්නේ? මේ අන්න රේරුකාණේ හම්බුනගේ පොත මිලදී ගත්තා අරගෙන ඒකෙන් බලන්න නැත්නම් තව බොහෝ පොත්වල සිත් ටික බෙදලා බෙදලා දක්වලා තියෙනවා. පොත්වල බෙදා දක්වලා තියෙනවා හරි හරි මට පොත්වල බෙදා දක්වලා තියෙනවා කියලා මම මේක අතහැරලා බෑ. හරිද? කොහෙද මේක බෙදා දක්වන්න ඕනේ? සිතේමයි. හරිද? ඒකින්ද ඒ ටික අපි හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි බලමු මේ චිත්තචෛතසික කියන්නේ මොනවද කියලා. අපි එදා චුට්ටක් විස්තර කරා. තව පස්සේ ගොඩක් විස්තර කරනවා. නමුත් හැඟීමක් අපි අතේ ගමු. අපි දන්නවා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්‍ය විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක හට ගැනීමක් තියෙනවා. කොහෙද? චක්කු ප්‍රසාද, රූප සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද මේ විදිහට. මේ වගේදී ඇසේ ඇතිවෙන පෙනීමේ දැනීම මාත්‍රයක් තියෙනවා. හරිද? මේ ඇහෙත් රූපේ ගැටීමෙන් උපදින පෙනීමේ දැනීම මාත්‍රයක් තියෙනවා. අන්න ඒ දැනීම මාත්‍රයට කියනවා චක්කු විඥානය කියලා. හරිද? ඒක කවදාකවත් වෙන කොහේවත් හටගන්නේ ඇහි ඇරෙන්න. හරි? ඒ කියන්නේ ඒක තේරෙන්න ඕන අපිට. මම මෙහෙම කිව්වොත් හරියනවද බලන්න. මේ මෙන්න මෙහෙම කියනවා. අඹ රස දැකලා තියෙනවද? අඹ රස දැකලා නැහැ. අඹ රස දකින්න බැහැ. නේද? ඇයි අඹ සීතල ඇහිලා තියෙනවද? නෑ. නේද? ඒ කියන්නේ කනට කවදාකවත් සීතල කියන එක ඇහෙන්නේ නැහැ. කොච්චර ඝනකම් සීතල තිබ්බත් කොච්චර තද සීතල තිබ්බත් කනට ඇහෙන්නේ නෑ. රස කියන එක කොච්චර රස වුණත් ඒක ඇහැට පේන්නේ නෑ. එහෙනම් අන්නේ පෙනීම මාත්‍රයට කියනවා චක්කු විඥානය කියලා. ඇසීමේ මාත්‍රයට කියනවා සෝත විඥානය. විඳීමේ මාත්‍රයට කියනවා නේද? ආග්‍රහණ මාත්‍රයට කියනවා ගහන විඥානය. දිවේ රස දැනෙන මාත්‍රයට කියනවා ජීව විඥානය. අන්නේ දැනීම මාත්‍රයටයි මේ චිත්තය කියලා කියන්නේ. හරිද? ඒතරේ කොටස් 6කට බෙදෙනවා. ඊළඟට සිතත් එක්ක මිශ්‍රව ඇති වෙන තව මොනවා හරි වැඩ පිළිවෙලක් තියෙනවා. හරිද? තව මොන හරි තව ක්‍රියාවන් වගේක් තියෙනවා. ඒකට කියනවා ක්‍රියාවන් කියලා. සිතත් එක්කම එතකොට අපි චෛතසික කොටස කියනකොට අර සිතත් එක්කම ඉපදී සිතත් එක්කම දැම මේවා මම කියන්නේ මොකද? පැටලෙන හින්දා. හරි දැනට මොකද්ද? සිතත් එක්කම සිද්ධ වෙන තව මොනවා හරි දේවල් වගේක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම හරි මේ දුක් වේදනාවක් සැප වේදනාවක් අදුක දැන් සීතල දැනෙනකොට සීතල දැනීම එකක් ඒ දැනීම නිසා නිසා හින්දා මට වෙලාවකට සැපයි වෙලාවකට දුකයි වෙලාවකට සැපත් නැහැ දුකත් නැහැ බලන්න දැනීම කියන්නේ වෙනම එකක් ඒක හින්දා ඇති වෙන වේදනාව කියන්නේ තවත් ක්‍රියාවක් හරිද දැනීම ඒක එකක් නම් වෙලාවකට සැප වෙන්නයි වෙලාවකට දුක් වෙන්නයි දැනෙන්නේ නේද එහෙනම් සිත කියන්නේ එකක් සිතත් එක්කම තවත් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාව එකක් තමයි වේදනා. හරිද? ඒ එකක් තමයි වේදනා. හරි? එතකොට සිතත් එක්කම ඇති වෙන තව එකක් තියෙනවා මේ බලන්න. අම්මා කියනකොට මට ඇහෙනවා නේද? ඒ ඇසීමත් එක්ක මට අම්මාව හඳුනා ගැනීම සිද්ධ වෙනවද නැද්ද? බලන්න සිතත් එක්ක මොකද වෙන්නේ? හඳුනා ගැනීම සිද්ධ අන්න ඒ හඳුනා ගැනීම සිද්ධ වීම කියන එක සිතත් එක්ක ඇති වෙන තව අපි ළඟ සිද්ධ වෙන ක්‍රියාවක්. හරිද? අන්න එහෙම තියෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලට කියනවා චෛතසික කියලා. වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, මානසිකාර, ජීවිතේන්ද්‍රිය මේ වගේ වට කියනවා. නේද? තව බොහෝ දේවල් විතක්ක, විචාර මේ හැම හැම එකක්ම හැම එකක්ම හිත එක හිතත් එක්කම ඇති වෙන අනිසිත නොවූ තවත් යම්කිසි ක්‍රියාවන් වගේ තියෙන එච්චර දැන්ට දැන් දැන්ට මතක තියාගන්න උත්තරයි. අර අර අර මොකුත් ඕනේ මම උදාහරණ දෙකක් කිව්වේ. ඒ කියන්නේ අපිට තේරෙන්න ඕන දැනට මොකක් හරි හොරයක් තියෙන. හොරයක් කියන්නේ මේ සිතීම කියන්නේ සිත කියන්නේ එකක් ඒකත් එක්කම තවත් ක්‍රියාවලියක් මෙතන මගේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. දැන් බලන්නකෝ ඔය ටිකම ඇති අනාත්ම ලක්ෂණයට හිත යවන්න. ඇයි? මේ සිතත් එක්ක මේ වේදනාව ඇති වෙන එක මගේ වැඩක්ද? නේද? සිතත් එක්ක මේ වේදනාව ඇති වෙන එක මට කරන්න පුළුවන් දෙයක්ද? වෙන කාගේ හරි එකක් මට නවත්තන්න පුළුවන්ද? තව ඉස්සරහට යනකොට ඔක හොඳට තේරෙයි කියලා මම නිබඳව ත්‍රිලක්ෂණය මතක් කරනවා අපි ධර්මයත් එක්ක. හරිද? ඇයි ත්‍රිලක්ෂණ අවබෝධය සඳහායි අපි මේ අභිධර්මය භාවිත කරන්න ඕනේ. පරමාර්ථයන්ගේ ත්‍රිලක්ෂණය තමයි අපේ පළවෙනි අරමුණක් තියෙන්න ඕනේ. යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරපුවාම අපිට තියෙන්න ඕනේ පළවෙනි අරමුණක්. අන්න ඒ අරමුණ තමයි අපි අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන යන්නේ. ඒ අරමුණ නැත්තම් අපි දැන් අපි එකතුලා අභිධර්ම කතා කර කර ඉන්නවා. දැන් හිතමු තවත් දැන් ගිහිලා මාස දෙක තුනක් හතරක් පහක් ගිහලා දැන් අපි අභිධර්ම කාර්ය වෙලා ඉන්නේ දැන්. හරි. ඒකෝට ඒවා කතා කරනකොට කවුරු හරි ඇවිල්ලා පොඩ්ඩක් පරිසවචනයක් කියලා බයිනවා. මට හොඳටම තරහ යනවා. ඉතින් වැඩක් අභිධර්මේ නේද? එහෙනම් ඒක ප්‍රායෝගික පැත්තකට එන්න ඕනේ නේද? ඒක එන්න ඕන ප්‍රායෝගික පැත්තට මට අරයා බයින එක දැනෙන්න ඕනේ. එයාගේ සිතත් එක්කම ඉදිරිදිච්ච ක්‍රියාවක් විදිහට. හරිද? එන්න ඒවා හින්දා තමයි මේ සිත හටගත්තේ සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන මේ ක්‍රියාවන්. ඒකට අපේ ජීවිත අවබෝධය සඳහා මේක භාවිතා කරමින් විතරයි අපි මේ පාඩම කරන්නේ. නැත්තම් අහවල් දෙයකට පොත් පුරවන්න නිකන් නේද වෙන වැඩක් නැතුවට. එහෙනම් ලොකු කරුණු ගොඩක් එකතු කරගන්න නෙවෙයි ඕනේ. පුංචි හෝ අවබෝධයක් ඇතිකරන්න ඕන කරන්නේ. එතකොට අපි සිත ගැන කතා කරා දැන් සිතත් එක්ක සිදුවෙන ක්‍රියා ගැන කතා කරා. ඊට අමතර මේ ලෝකේ තියෙන තව දෙයක් තමයි මෙන්න මේ රූප කියන ඒවා. හරි. රූප කියන ඒවා ගැන කියන්නේ රූපණය වෙන දේවල් වලට කියන රූපය. රූපණය කියන්නේ සීත, උෂ්ණ ආදී විරුද්ධ දේ හා එක්වීමෙන් විකාරයට පත්වන ස්වභාවය. ඒකට කියන වෙනස් වෙන ස්වභාවය. එතකොට පඨවි, ආපෝ, තේජෝ වායෝ ආදී දේවල් නේද? සීතෝෂ්ණ ආදියට ඇති වෙනකොට වෙනස් වෙනවද නැද්ද ඒවා? ඒවා විකාර ස්වරූපයකට, ඒ කියන්නේ විකාරයට වෙන වෙනසකට වාජන වෙන දේවල් තියෙනවා. දැන් මේ යම් කිසි ආකාරයක අපි හිතමුකෝ සංඥාවක් කියලා. දැන් අම්මා කියනකොට ඇති වෙන සංඥාව. මේ සීතල වෙලාවට වෙන විදිහකටයි උෂ්ණ වෙලාවට වෙන විදිහටයි <laughs> නේද? නේද? එතකොට අන්න ඒවා සීතෝෂ්ණ ආදීන් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රූපය වෙනස් වෙනවා. එහෙනම් අර වයින් මේක වෙන වෙන එකක්. එතකොට ඒකට කියනවා රූප කියලා. එතකොට ඊළඟට අපි නිබ්බාන කියලා කිව්වා. මේ කොටසටයි තියෙන්නේ මේවා කවදාකවත් හිතක් චෛතසිකයක් වෙන්නේ නැහැ. චෛතසිකයක් සිතක් වෙන්නේ නැහැ. රූපයක් චෛතසිකයක් වෙන්නේ නැහැ. ඒ දෙකටම අයිති පොදු ඒවා නැහැ. හරිද? ඒතර මේ ඔක්කොටම අයිති නැති තව එකක් තියෙනවා. ඒකට කියනවා නිර්වාණය කියලා. ඒ කියන්නේ රාගාදී කෙලෙස් ගිනි වලින් හා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලින් තොර වූ සාන්ත සුඛ සුඛ ස්වභාවය. රාගාදී කෙලෙස් වලින් ජාති ජරා ආදී මා දුක් වලින් තොර වූ සාන්ත සුඛ ස්වභාවයට කියනවා නිර්වාණය කියලා. මේක කුලකණං මේ හතර. සිත් කියලා කියන්නේ ඒක කුලකයක්, චෛතසික කියන්නේ කුලකයක්. එතකොට රූප කියන්නේ තවත් කුලකයක් නිර්වාණය කියන්නේ වෙනම කුලකයක් නම් මේවා ඡේදණය වෙන්නේ නැහැ. ඒකට කැපෙන්නේ නැහැ. ඒ කියන්නේ පොදු දේවල් නැහැ. එහෙනම් අපිට පහසුයි. නේද? ඒකට කැපුණා නම් මොකද වෙන්නේ? ඒවා හින්දා ගැටලු තියෙනවා. නේද? එතකොට අපිට ඒවා වෙන් කරගන්න බෑ. එහෙනම් ඔන්න දැන් වෙන වෙනම වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? හොඳයි. දැන් අපි සිත් කොටස ගැන චුට්ටක් කතා කරමු බලන්න. ඉස්සෙල්ලාම සංකල්ප ටිකක් ඇති කරගන්න ඕනේ. හරි. සිත් බෙදිලා යන්නේ උපදින භූමි වශයෙන්. ඒ කියන්නේ තල 31ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ජීවියෙක්ගේ උත්පත්තිය ලැබිය හැකි තලයන් පිළිබඳව ඒ වගේ ඒ සිත් ඉපදිය හැකි තල 31ක්. මේ උත්පත්ති ලැබෙන තැන් වශයෙන් සිත් උපදී හැකි තල 31ක් දේශනා කරලා තියෙනවා. එතකොට සිත් බෙදිලා යන්නේ අන්න ඒ ක්‍රමයට. හරිද? සිත් බෙදිලා සිත් බෙදන්නේ මූලික වශයෙන් සිත් කොටස් හතරකට බෙදනවා. ඒ හතර තමයි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. හරි? ඒක අපි පස්සේ පැහැදිලි කරගන්නවා. දැනට හතරක් තියෙනවා. ඔක්කොම පැහැදිලි කරගමු හිමින් සැරේ. හරිද? දැනට මතක තියාගන්නවා මොනවද මොකද අර පැහැදිලි කරනකොට ඔබ හොඳට දැන් ගොඩාක් අමාරුවෙන් මතක තියාගන්න හදන ඒවා පසුව පහසුවෙන්ම හිතේ හිටිනවා ඒකින්ද එහෙනම් සිත් කොටස් හතරකට බෙදෙනවා මොනවද දැන් ඕන දැම්ම ওই ටික වාසිය මතක තියාගන්න ඕන දැන් අපි බලා ගන්න හා පස්සේ අඳුරගමුකෝ මේ කට්ටිය කවුද කියලා නේද ඉස්සෙල්ලාම නම් දැනගන්න බෑ නේද එතකොට අපි කාහරි හම්බුනම අපි ඉස්සෙල්ලාම කියලා දෙන්නේ ඉස්සෙල්ලාම අඳුන දෙන්නේ මේ සමරසිංහ මහත්තයා ඒ ඒ කියලා දීලා වෙරලා එයාගේ ගති ගුණයි එයාගේ ඔක්කොම කියලා ඉන්නවද? නෑ නෑ ටිකක් කියනවා. නේද? ඉස්සෙල්ලාම ටිකක් කියනවා. ඒකල කියන ආශ්‍රය කරන්නකො කවුද කියලා හොයාගත්ත හැකි. ඒ වගේ අපි ඉස්සෙල්ලාම නම් ටික දැනගන්නවා. හරි නැත්නම් මේක ගොඩාක් සංකීර්ණ වෙනවා. හරිද? නම් ටික දැනගත්තාම බොහොම පහසුවේ වැඩේ. හරි. එහෙනම් මොනවද? කාමාවචර, රූපාවචර, අරූපාවචර ලෝකෝත්තර. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. පරමාර්ථ ධර්ම හතර මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට අපි දැන් හිමින් සැරේ චිත්ත කොටසට වැටුණා. පස්සේ පස්සේ අර්ථ හොයාගමු කියලා. නිකන් දැනගත්තා ක්‍රියාවන්. චෛතසික කියන්නේ ක්‍රියාවන් කියලා දැනගත්තා. රූප කියන්නේ සීත උෂ්ණ ආදී විකාරයටපත් වෙන ඒවා කියලා දැනගත්තා. නේද? ඊට පස්සේ අපි හිමින්ස නිර්වාණය කියන්නේ මොකක්ද කියලා යම් අදහසක් ඇති කරගත්තා. රාග ආදී කෙලෙස් ධර්ම වලින් තොර, ජාති ජරා ආදී දුක් වලින් තොර සැප සහගත ස්වභාවයයි නිර්වාණය කියන්නේ කියලා අරයන් තොර. එතකොට දැන් අපි පරමාර්ථ ධර්ම හතර ගැන ඒ විදිහට දැනගෙන සිත කියන තැන කතා කරන්න යන්නේ. ඒකෙදි සිත් උපදින තැන් භූමි වශයෙන් හතරකට බෙදෙනවා කිව්වා. කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියලා. හරිද? ඊට පස්සේ දැන් අපි යනවා ඊළඟට ඉතිරි කොටස ගැන බලන්න මොනවද මේ කාමාවචර කියන්නේ මොනවද කියලා පොඩි අදහසක් ඇති කරගත්තොත් හොඳයි. හරිද? අපායවල හතරක් ගැන අපි අහලා තියෙනවා. හරිද? ඊළඟට මනුස්ස ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝක හයක් තියෙනවා. එතකොට අන්න ඒ අපාය හතරට. එතකොට එතන තියෙනවා අපි මේ 37ක් ගයින්ද පැද? නේද? 37ක් ගයින්න ඕනේ. ඉපදිය හැකි තැන් තියෙනවා අපාය හතරක්. ආය තියෙනවා මනුස්ස ලෝකයක්. ආය තියෙනවා දිව්‍ය ලෝක හයක්. හරිද? අන්න ඒ ටික ඒ ටික නිකන් දැනගන්න. එතකොට එතන ඔක්කොම තියෙනවා 11ක්. අන්න ඒ 11ට කියනවා කාම භූමී කියලා. හරිද? එතකොට මේ කාම භූමී වල කාම භූමියේ සත්වයන්ට උපදින සිත් වලට කියනවා කාමාවචර කියලා. හරිද? කාමාවචර කියලා කියනවා. දැන් හොඳ අදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි ඉස්සරහට ඔන්න. හරි. වියංකොම ඉස්සරහට එතකොට තේරෙයි. එතකොට දැන් මේ මනුස්ස භූමියේ හරිද බ්‍රහ්ම සිත් උපදිනවද නැද්ද කියලා හොයාගත්තා හැකි අපිට. හරි මහග්ගත සිත් උපදිනවද නැද්ද කියලා. එතකොට තේරෙන අපිට ලොකු අදහසක් එනවා. මනුස්සයෙක් කියලා ඉඳගෙන නේද? දෙවියෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් ද බැයිද කියලා හොයාගත්ත හැකි. මිනිසෙක් කියලා ඉඳගෙන ගස්මෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්ද බැයිද කියලා හොයාගත්ත හැකි. හරිද? මිනිස්සෙක් වෙලා ඉඳගෙන තිරිසනෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා හොයාගත්ත හැකි. හරිද? අන්න එහෙම දැනෙනකොට හොඳට රිදෙයි. හ්ම් එහෙම එහෙම පුළුවන් නම් රිදෙයි. බලමු හොයලා. නේද? හ්ම් එහෙනම් මේ සිත් ගැන අපි කතා කරද්දී එහෙනම් අපිට දැන් හම්බුණා කාම භූමි මොනවද කාම භූමි දිව්‍ය ලෝක නම් 6යි මනුස්ස ලෝක 1යි අපායවල් 4යි ඒවට කියනවා කාම භූමි කියලා කාම භූමි කියලා අපි දැනුම සඳහා ඒක මතක තියාගනිමු වටිනවා ඊළඟට අසඤ්ඤ භූමිය හැර පසළොස් අදාරුම් රූප භූමියෙහි උපදින රූපාවචර ධ්‍යාන කියලා කියන ඒවට අපි රූපාවචර ධ්‍යාන කියන්නේ මොනවද? ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා. ඒවා එතකොට අර ඒ විදිහට මතක තියාගන්න. අරූපාවචර කියනකොට ආකාසඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානාසඤ්ඤායතනය, විඤ්ඤාණායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතනය. ආකාසා ආකාසාඤ්ඤායතනය ඊළඟට විඤ්ඤාණාචන් විඤ්ඤා විඤ්ඤාණාචන් විඤ්ඤාණාචන් ආකාසානං ඡායතනය විඥානං ඡායතනය ආකින්චඤ්ඤා යතනය, නේව සංඥා, නා සංඥා යතනය. ඒක කලබල වුණාම කියා ගන්න බැරි වෙනවා. නේද? හොඳයි. එතකොට මේවා තමයි අරූපාවචර ලෝක. හරිද? එතකොට රූපාවචර කියන්නේ ධාන වලට. හරිද? එතකොට මෙන්න මේ වාට කියන. එතකොට අසඤ්ඤ භූමිය හැර අර ඉතිරි 15ක් තියෙනවා රූපාවචර. ඒ රූපාවචර භූමිය වල උපදින සිත් වලට කියනවා රූපාවචරය. දැන් අපි එහෙම මතක තියාගන්න. දැනට මතක තියාගන්න ඔච්චර ගොඩක් ඕනේ නැහැ මොකද කොහොමද? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. හරි. එතකොට ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් ඈතර වෙමින් පවතින ලෝකයෙන් ඈතර වෙමින් පවතින ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් එතර වෙමින් පවතින මාර්ගසිත හා ඵලසිත. හරි. මාර්ගසිත ඵලසිත වලට කියනවා ලෝකයෙන් එතර වූ සිත් වලට කියනවා ඵලසිත කියලා. ලෝකයෙන් එතර වෙමින් පවතින සිත් වලට කියනවා මාර්ගසිත කියලා. එතකොට මාර්ගසිත හතරයි ඵලසිත හතරයි. එතකොට ඒවා නිකම් මම මේ දැන් දැම්මම අපි ඔක ලේසි. එතකොට ඒවා ධ්‍යාන පහක් විදිහට ගන්නවා අපි ධර්මයේදී. ධ්‍යාන පහක් විදිහට ගත්තාම අර ඒවා උපදින්න පුළුවන් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන ඒවා. එතකොට එතන සිත් 40ක් හැදෙනවා. හරි. සිත් 40ක් හැදෙනවා. කොහොම නමුත් කමක් නැහැ. දැනට අපි ඔක්කොම පැත්තකින් තියමු. තියලා ආය යනවා මුලට මතක හිටියද කියලා බලන්න. එහෙමයි දැන් මේ. හරි මේක මතක මොකද භාෂාවක් ඉගෙන ගන්න. හරි භාෂාවක් ඉගෙන ගන්නවා දැන් අද ඉගෙන ගන්නේ ආ යන්න අල්මා යන්න මා යන්න අම්මා එහෙමනේ එතකොට භාෂාව ඉගෙන ගන්න මොනවද එහෙනම් අභිධර්මයේ පරමාර්ථ සහ ප්‍රඥප්තිය. ඒතර පරමාර්ථ කොටස් හතරයි චිත්තසයිසික රූප නිබ්බාන. එතකොට අපි ඊට පස්සේ ඒක චෛතසික කියන්නේ සිතත් එක්ක සිද්ධ වෙන ක්‍රියාවන් කියලා තේරුම් ගත්තා. රූප කියන්නේ සීතෝෂ්ණ ආදීන් විකාරයටපත් වෙන දේවල් කියලා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගනිමින් තමයි මේ ඉස්සරහට යන්නේ. නේද? එතකොට නිර්වාණය කියන්නේ දුක්ඛ ආදී නැති සුඛ ස්වභාවය. නේද? ජාති ජරා ආදී දුක් නැති රාග ආදී ගැලස් ධර්ම වලින් තොර වූ සුඛ ස්වභාවය. ඊට පස්සේ සිත් ගැන කතා කරා. ඒ සිත් කොට භූමි වශයෙන් කොටස් හතරකට බෙදෙනවා කිව්වා. කාමාවතර, රූපාවතර, අරූපාවතර සහ ලෝකෝත්තර කියලා. ඔය ටික දැනට ඇති. හරිද? දැන් අපි සිත් බෙදද්දී අවශ්‍ය වෙන සංකල්ප ටිකක් කතා කරනවා. හරිද? මේ සංකල්ප ටික අපි හොඳට මතක තියාගත්තාම ඊට පස්සේ අපිට අර කාමාවචර රූපාවචර බෙදෙන විදිහ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. විශේෂයෙන් කාමාවචර සිත් ගැන කතා කරද්දී මේ සංකල්ප ටික හදා ගන්න ඕනේ. හරිද? පළවෙනි එක තමයි පස්සේ අපිට පුළුවන් භූමි භූමි වශයෙන් අපි පස්සේ කතා කරමු. මෙන්න මේ සංකල්ප ටික හදාගන්න. අපි දන්නවා සිත්වල හැදෙන සිත් සමහර සිත් වර්ගයකට අපි කියනවා අකුසල් සිත් කියලා. හරිද? අකුසල් සිත් කියලා කියනවා. දැන් අකුසල් සිත් කියන එක කියනකොටම අපිට මතක් වෙන්න ඕන දෙයක් තියෙනවා. හරි. එතකොට අපි හුඟක් වෙලට අකුසල් සිත් කියනකොට කියන්නේ ලෝභ, දේශ, මෝහ කියලා. නමුත් අපිට අකුසල් සිත් කියනකොට අපි සංකල්පයක් වශයෙන් ඒ ඔක්කොම කැටි කරලා එක වචනකින් ගන්න පුළුවන්කම තියෙනවා අකුසල් කියලා. ඒ අකුසල් කියනකොට අපිට ඇති වෙන හැඟීම තමයි යමෙකුගේ సంతානෙහි ඇතිව හොත් අනාගතයේදී ඔහුට අනිෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්. ඉෂ්ට විපාක නෙවෙයි අනිෂ්ට විපාක. ඒ කියන්නේ දැන් ඔන්න දරුවෙකුට ඇති වෙන ආදරය කියන්නේ ලෝභයක්. එහෙනම් ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසල අනිෂ්ට විපාක ඇති කරන්නේ. ඇයි? නිවනට බාධාවක්. හරිද? සසර යන්න හේතුවක්. සසර යන්න ලොකු හේතුවක්. එහෙනම් හැම අකුසල සිතක්ම අපි දැන් ඊට පස්සේ අකුසල සිත් මොනවද කියලා කතා කරනවා ඉස්සරහදී. හරිද? ඒකට හොඳට බෙදා ගන්න පුළුවන්. සමහර ඒවා සන්තෝෂය ඇති වෙන අකුසල සිත් වර්ගයක් තියෙනවා. නේද? සමහර ඒවා දෝෂය ඇති වෙන සන්තෝෂය ඇති වෙන අකුසල සිත් වල අපි ඇලෙනවා. ඔන්න හොඳට හොයාගත්තා. දැන් ඉස්සරහට සිත් බෙදලා යන විදිය දැන් ආස හිතෙන්න ඕන. ඇත්ත නේනම් මේක හොයාගන්න ඕන මට එතකොට මේ භාෂාව දැනගත්තට පස්සේ ඔන්න අපේ ජීවිතේ ජීවත් කරනකොට අපිට ආ මට මේ සෝමනස්ස සහගත නේද මේ ඉපදුනේ අකුසලයක් කියලා දන්නවා. එහෙනම් අකුසල ගැන දැනගෙන ජීවත් වෙන්න පුළුවන් අපි ධර්මය දන්න කෙනාට. ඉතින් මොකවත් ඕනේ අපිට අපිව තේරෙන මට මම එක කිව්වේ. මට මාව වැටහෙන ගානට එනතුරු අපි ධර්ම ඉගෙන ගන්න. ඊට පස්සේ අතහැරලා. ජීවිතේට නේද? අඩුම ගානේ ජීවිතයට ඕන කරන මූලික සංකල්ප ටිකවත් ඇති කර. එහෙනම් යම් సంతානයක ඉපදුනොත් යම් సంతානයක ඉපදුනොත් අනාගතයේදී ඔහුට විපාක වශයෙන් අනිෂ්ට විපාක ඇති කරන ඇති කරන්නා වූ සිතක් තියෙනවා නම් ඒකට කියනවා අකුසල් සිත් කියලා. හරිද? ඊළඟට තියෙනවා ඒකෙම අකු ලෝභ මූල අකුසල් සිත් ගැන ඉගෙන ගන්නකොට අපි ඒක බෙදමු. අකුසල් සිත් තමයි ලෝභ මූල වශයෙන් බෙදෙන්නේ. ඒක පස්සේ අපි කතා කරනවා. ලෝභ මූල සිත් ඇති වෙනවා තියෙනවා. ලෝභ මූල සිත් කියන්නේ මොනවද? ඒවා මොකක්ද? ලෝභ ලෝභ ලෝභ කියනකොට හරිද අපි නිකන් ලෝභ කියලා නිකන්. හරිද? නමුත් අපි ලෝභ මූල කියනකොට හරීම හැඟීමක් එන්න ඕනේ. මොකක්ද මේ ලෝභය කියන්නේ? මේ මේ දේ හොඳයි මේ මේ දේ මිහිරි වශයෙන් අපේ හිත යම් දෙයකට ඇලුම් කරනවා නම් මොනවා හරි කාරණාවක් ඉඳලා හිතක් උපදිනකොට ඒ උපදින හිත හරි ඒ උපදින හිත ඒ යම් යම් දෙයකට ඇලුම් කරනවා නම් ඇලුම් කරනවා කියන දන්නවනේ නේද නැවත නැවත දැකීමේ නැවත නැවත ඇසීමේ නැවත එහෙනම් අන්න ඒ ඒක අකුසල් සිතක් ඒක ලෝභ සිතක් එහෙම ඒ ඇලුම් කරන සිතක් ඉපදුනොත් ඉඩමකට, ගෙදරකට, ඕනම දෙයකට ඉපදුනොත් ඒක එනම් අනිෂ්ට විපාක ලබා දෙනවා කෙනෙකුට. ඒකයි අපි මේ සසර දුක් විඳින්නේ මෙතර. මේ මේ විපාක තමයි මේ විඳින්නේ. හරිද? සංසාර ජීවිතයේ ඇලි ඇලි ඇලි ඇලි ඇලිච්ච සිත් පහළ වෙනකොට හොයාගත්තේ නැහැ. හොයාගන්නත හොඳයි මිහිරි වගේ තේරුණේ. හරිද? එතකොට මේක මිහිරි යන්න ඇහුණානේ. මේ දේ හොඳය, මේ දේ මිහිරිය, මේ දේ සුබය කියලා යම් යම් දේවල් වලට ඇලෙන සිතක් උපදිනවා නම් අන්නේවට කියනවා ලෝභ ලෝභ මූල සිත් කියලා. හරිද? ඒකට අපේ ලෝභ මූල සිත් උපදිනවද නැද්ද? අයන අභිධර්මය තුලින් අපි අපිව අපිව විශ්ලේෂණය වෙනවද නැද්ද? ආ ඒ වගේ නේද? එහෙනම් මේක කොහේ කිව්වද? දිව්‍ය ලෝකේ කිව්වද? මාතෘ දිව්‍ය රාජාර කිව්වද? අනම්මන ඒවෙන් අපිට වඩා එවන් කලින්ම කිව්වනේ ඒව පස්සේ හොයාගමු. අපි ඕක ගැන තර්ක කරලා ලොකු යුද්ධයක් කරමු අභිධර්ම ඉගෙන ගත්තට පස්සේ නේද? නැත්තම් වෙන්නේ මොකද? කලින්ම තීරණයකට ඇවිල්ලා නේද? මේ දැන් ඕකට මම මෙහෙම කියන්නම්. මේ වෛද්‍ය විද්‍යාව තියෙනව නේද? මේ ලෙඩ හොඳ කරන දේවල්. සමහරවිට වර්ධිනවද නැද්ද? බෙහෙත් කාලෙන් කාලට වෙනස් කරනවද නැද්ද? මේ ඕක ඉගෙන ගන්න ගියාම අපි හොයනවාද කොහෙන්ද මේක ආවේ කියලා? කවුද මේක පටන් ගත්තේ කියලා? ඒක නේතරම් උනන්දුව නෑ හැම බෙහෙත් ටික ගන්නවා අපි. නේද? ඉගෙන ගන්න අයත් ඒව ගැන තරම් හොයන්නේ නෑ. එහෙනම් ඉස්සෙල්ලා ඒ වැඩේ කරනවා. කරපුවාම ඒකේ යම් ප්‍රමාණයක ප්‍රයෝජනයක් තියෙනවා. 100%ක්ම හරියන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකට වැඩිපුර ප්‍රමාණයක් හරියනවා. ඒක අභිධර්මයේ ගත්තාම අපිට වැඩිපුර ප්‍රමාණයක් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් දැම්මම තේරෙනවද පොඩි වෙනසක්? නේද? දැම්මම තේරෙනව නේද පොඩි වෙනසක්? හ්ම්. අන්න එහෙම වෙනසක් තේරෙනවා. ආකල්ප වෙනසක් තේරෙනවා. එතකොට ඊළඟට තියෙනවා දේශ මූල සිත් කියලා. දේශ මූල සිත් කියන්නේ මොකද්ද? සිතින් මොනවා හරි අරමුණක් ගන්නකොට අපේ හිත ඒ අරමුණත් එක්ක විරුද්ධ වෙන නොකමැති වෙන ස්වභාවය. හරි ඒ හිත අරමුණක් ගන්නවා ඒ හිත උපදින්නේම නිකන් ගැටෙන ගතිය. විරුද්ධ වෙන නොකමැති වෙන ස්වභාවය තියෙනවා. අන්න ඒවට කියනවා දේශ මූල තිත් කියලා. මේ ඒවනම් ඇති වෙලා නැහැ නේද? කැස්සක් ආපුවාම වෙන කෙනෙකුට එතකොට මට අර බලන්න දැන් මාර්ගයෙන් කිසිම අවසරයක් ඇතුවද ලෝභ මූල සිත් උපදින්නේ මගෙන් කිසිම අවසරයක් ඇතුවද මේ ගැටෙන සිත් උපදින්නේ නෑ ඒක මේ ඒක මේ නිකන් උපකරණයක් වගේ දැන් අපිට තේරෙන්න පටන් ගන්නවා අපි ධර්ම ඉගෙන ගන්න කෙනාට නේද උපකරණයක් වගේ මේක යම්කිසි උපකරණයක් වගේ අන්න ඒක හොඳින්ම මතක තියාගන්න අපිට ඒකට අනාත්ම ලක්ෂණ ඉක්මනට පහළ වෙන්න පටන් ගන්නවා හරි. මට අදාළ දෙයක් නේ බලන්න නාම પરම්පරාවක් මේක කියලා ඔය සිත් ටික ඉගෙන ගත්තාම නිකම්ම තේරෙනවා. මට අයිතියක් නැතුව එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ යන සිත් නේද සිත් ගොඩක් මේක කියලා සිත් ගොඩක් අපේ අම්මා කියන්නේ සිත් ගොඩක්. එයාට වෙලාවකට දේශ මූල සිත් උපදිනවා, වෙලාවකට ලෝභ මූල සිත් උපදිනවා, තව ඉස්සරහට යනකෝ නේද? අන්න එහෙම විශ්ලේෂණය වෙලා පේන්න පටන් ගන්නවා මේ භාෂාව දන්න අයට. හරිද? ඒකයි මම මේ ටිකක් මූලදී මේකට උනන්දු ඇති වෙන්නේ. ඒක දන්නවා ඊට හෙදී කරන මිනිස්සුත් එහෙමයි. රෙදි විකුණන මිනිස්සු පවා මොකද කරන්නේ? විකුණ ගන්නද? නේද? ඒවා ඇතින වටිනාකම මේක හොඳම જાති එකක්. ඕක මං කියප එකක් නෙවෙයි. ඕක තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ. හරිද? අටුවාවේ කියනවා අටුවාචාර්යන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාවට ඉස්සෙල්ලා සතිපට්ඨානේ වර්ණනා කරා කියලා. හරිද? ඒකේ සඳහන් කරලා තියෙනවා රෙදි විකුණන මිනිසුන් පවා ඒවා ගැන වර්ණනා කරනවා වර්ණනා කරන්නේ කෙනෙකුට ඒ ගැන ප්‍රසාදය ඇති වෙන කපටිකමකට නෙවෙයි. ඒ වගේ අභිධර්මයේ මූලික ටික හරි අපි තේරුම් ගන්නවා නම් පැහැදිලිවම අපිට ලොකු හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. ලොකු හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් දේශමූල, ලෝභමූල සිත් කියන්නේ මිහිරි, සුන්දරයි, හොඳයි කියලා ඒක ඒකෙහි ඇලුම් කරන ස්වභාවය. දේශමූල සිත් කියන්නේ ඒවත් එක්ක විරුද්ධ වෙන නොකැමති වෙන ස්වභාවය සහිත හිත. ඊළඟට තියෙනවා මෝහ මූල සිත් කියලා. හරිද? එතකොට මෝහ මූල සිත් කියන්නේ යම්කිසි කරුණක් අරමුණු වෙනකොට යම්කිසි කරුණක් මෙනෙහි කරනකොට ඒ කරුණ හරියට දැනගන්න බැරි වෙන්න අඳුරු වෙන ස්වභාවය. අඳුරු කරන ස්වභාවය. ඒ කියන්නේ ඇත්ත වෙනවා කියන එකයි. හරි? යම්කිසි කරුණක් යම්කිසි කරුණක් අරමුණු කරනකොට මෙනෙහි කරනකොට ඒ කරුණ හරියටම ඒ කරුණේ ඇත්ත తත්වය හරියට දැනගන්න බැරි වෙන්න හරිය නිකන් එළිය තියෙන දෙයක් දකින්නකොට අඳුර අඳුරටපත් වෙනොත් හරියට පේන්නේ නැහැ. හරිද? ඒ සිතේම ස්වභාවයක් තියෙනවා. ඒ සිත ඇත්ත වහනවා. හරි. එතකොට බලන්න දැන් ওই සිත් උපදින ওই වගේ සිත් කීයක් තියෙනවද? මෝහ මූල සිත් කීයක් තියෙනවද? ලෝභ මූල සිත් කීයක් තියෙනවද? දේශ මූල සිත් කීයක් තියෙනවද? ඒවා මොන මොන හේතුන් නිසා හට ගන්නවද මේ ඔක්කොම සාකච්ඡා කරනවා මේ වැඩේදී. හරිද? ඊළඟ ඉදිරියේදී ඔන්න බලන්න දැන් සිතක් හැදෙන්න චෛතසිකයන් මිශ්‍ර වෙන්න ඕනේ. ඒ ඒ ඒ ඒ චෛතසිකයන් මිශ්‍ර වෙලා මෙන්න මේ සිත හැදෙන්නේ කියලාත් අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ ඒ චෛතසිකයන් වල මේ මේ සිත් තමයි යෙදෙන්නේ. ඒ ඒ චෛතසිකයන් යෙදෙන්නේ මේ මේ සිත් වල කියලා ඉගෙන ගන්නවා. හරිද? එතකොට අපිට හොඳට තේරෙනවා අපේ වැඩේ. හරිද? මෙතන වෙන්නේ මොකද්ද කියලා. ඒතර මේ මේ චෛතසිකයන් මුල් වුණොත් මේ මේ සිත උපදිනවා. මේ මේ කුසල චෛතසිකයන්ගේ හේතුවෙන් මේ මේ කුසල සිත් උපදිනවා. මේක උපදින්නේ මේවයි කියලා ඒ ඒ සිත්වල යෙදෙන ඒවා සිත් ප්‍රමාණය කොච්චරද ඔය ටික තමයි අමාරු. අමාරු වුණාට ඒක හරීම මේ ආකර්ෂණීයයි. හරිද? ඒක මම ආය ආය කියන්නේ රෙදි විකුණ ගන්න බෑ. නේද? ආකර්ෂණීයයි ආකර්ෂණීයයි කියන්නේ ඇයි හරීම අපිව තේරෙන්න පටන් ගන්නවා. හරිද? වහං කරන ස්වභාවය. මෝහ මූල සිද්ද මෝහ මූල සිත් ගැන කතා කරනකොට අපි ඒක ඒව උදාහරණات එක්ක සාකච්ඡා කරනවා හිමින් සැරේ. ඉස්සෙල්ලා ප්‍රස්තාරය හදා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ විස්තරය හොයමු. ඉස්සෙල්ලා නම් අහගමු. ඊට පස්සේ ගම අහමු. නේද? දීපිනේ දැනගමු. නේද? ටෙලිෆෝන් නම්බරෙත් අහගමු. පස්සේ ටිකක් ආශ්‍රය කරලා බලමු. එතකොට අපිට ලේසියෙන් මේක ඉතින්ලාම ගමක කොනක ඉඳන් ආශ්‍රය කර කර බල බල යන්න ගියොත් ගම ගැන අදහසක් ගන්න බැරි වෙනවා. සමස්තයක් පිළිබඳව අපිට ඉස්සෙල්ලා රාමුවක් පිළිබඳව ඕනම දෙයකදී රාමුව දැනගත්තොත් ඒක තුල ඉඳගෙන නේද විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. හොඳයි. ඊළඟට තියෙනවා තව සිතක්. ඒකට කියනවා සෝමනස්ස සහගත සිත කියලා. සෝමනස්ස සහගත සිත කියන්නේ මනසේ ඇති වෙන සුඛ ස්වභාවය. මනසේ ඇති වෙන සුඛ ස්වභාවයට කියනවා සෝමනස සහගත කියලා. උදාහරණයක් විදිහට කයේ ඇති වෙන සිත් තියෙනවා. ඒක දැන් අපිට මිහිරි ස්පර්ශයක් සිද්ධ වෙනකොට එතන ඇති වෙන්නේ කායික සැපක්. හරිද? යම්කිසි ප්‍රිය කෙනෙක් ගැන මතක් වෙනකොට සිතේ ඇති වෙන්නේ මනසේ ඇති වෙන්නේ සෝමනස්ස. හැබැයි සෝමනස්සේ වැරදියට එන්නත් පුළුවන්. හරියට එන්නත් පුළුවන්. එහෙනම් දැන් තේරෙන්න ගන්න ඕන. සෝමනස්ස සාගරිත හරි දෙයක් හින්දා වෙන්නත් පුළුවන්. වැරදි දෙයක් හින්දා වෙන්නත් පුළුවන්. අන්න එතකොට ඒ වර්ගීකරණයක් හැදේ ඉස්සරහට. අපි ඒවා දැන් මේ කාරණා ටික මූලික සංකල්ප ටික ඇති කරගෙන ඊට පස්සේ බෙදමු. මම දැන් ඒකේ පටන් ගන්න තමයි කියන්නේ සෝමනස්ස සාගත, දිට්ඨිගත සංප්‍රයුක්ත, අසංකාරික කිව්වම ඒක පාඩම අමාරුයි. ඒක මේ සංකල්ප ටික හිමින් සැරේ හදාගමු. එතකොට එහෙනම් සෝමනස්ස සාගත කියන්නේ මොකද්ද? මානසික සුඛ වේදනා සහිත සිත කියනවා සෝමනස්ස සාගත සිත කියලා. ඊළඟට තව සිතක් තියෙනවා. ඒකට කියනවා දික්ටිගත සම්ප්‍රයුක්ත කියලා. ඒ කියන්නේ වැරදි අවබෝධයෙන් යුක්තව පහළ වෙන සිත. ඒ කියන්නේ කර්මඵල විශ්වාස නොකිරීම ආදී මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත දෘෂ්ටි සහිතව පහළවන්නා වූ සිත වැරදි දැක්මක් ඇතිව උපදින සිත. අන්න බලන්න වැරදි දැක්ම හින්දා ඒ සිත සෝමනස්ස සහගත වෙනවා. වැරදි දැක්ම හින්දා සෝමනස්ස සහගත වෙන ඒවා තියෙනවා. ඇත්තම දේ හින්දාත් සෝමනස්ස වෙන ඒවා. එහෙනම් වැරදි දැක්ම හින්දා සෝමනස්ස සහගත වෙනවා නම් ඒ සිතට ඔන්න දැන් වචන දෙකක් වැටෙයි. ඒක සෝමනස්ස සහගතක මොකුත් තියෙනවා. දිට්ඨිගත සංප්‍රයුක්ත වෙන ක්‍රමයකුත් තියෙනවා. නේද? එහෙනම් දිට්ඨිගතව සෝමනස්ස සහගත වෙන හිත් වෙනම වර්ගීකරණයකට වැටෙන්න වෙනවද නැද්ද? ආ එහෙනම් දැන් පෙට්ටියට දාන්න යන්න. වෙන් කරගන්න අපේ සිත් වෙන් කිරීමක් තමයි මේ සිද්ධ කරගන්න හදන්නේ. ඒකෝට සෝමනස්ස සහගත, දික්ටිගත ඊළඟට ඒ වගේම තියෙන සිතක් තමයි දෝමනස්ස සහගත සිත. දෝමනස්ස සහගත කියන්නේ අරමුණේ නරක ගතිය ආස්වාද කරන ස්වභාවය. ඒ කියන්නේ ඒක දෝමනස්ස වේදනාවෙන් සිතේ ඇති වෙන දුකට කියනවා දෝමනස්ස. සිතේ ඇති වෙන සැපට කියනවා සෝමනස්ස. සිතේ ඇති වෙන දුකට කියනවා දෝමනස්ස කියලා. එතකොට දෝමනස්ස සහගත සිත් කියලා තියෙනවා. අරමුණේ නරක ගතිය ආස්වායක ආස්වාද කරන නරක ගතිය තමයි. එතකොට දෝමනස් සහගත හරිද? එතකොට දෝමනස් සහගත. එතකොට අර දේශමූල සිත කියන්නේ සිතෙන් ගන්න අරමුණයට විරුද්ධ වෙන ස්වභාවය. ඒ මොහොතේම විරුද්ධ වෙන. දෝමනස්සය කියන්නේ මේක නිකන් අර නරක දේ ආස්වාද කරන නරක දේ ඇසුරු කරන ඇසුරු කිරීමෙන් දෝමනස්සය ඇති වෙන ස්වභාවය. එතකොට බලන්න දෝම අපි ඒක පස්සේ කතා කරනවා. එතන අරක විරුද්ධ වෙන ගතිය තියෙනවා. දැන් අපි බලන්නකො විරුද්ධ වෙන්නේ දුකෙන් ඉන්නවා. හරි දුකෙන් ඉන්නවා. අන්න බලන්න දෝමනස්සයෙන් ඉන්නවා. දැන් කෙනෙක් මැරුණාම නේද? ඒත් එහෙම මැරෙන්න දෙන්න බෑ කියලා මරා ගන්න යන්නේ නෑ නේද? මොකද කරන්නේ? දුකෙන් ඉන්නවා. එතකොට දෝමනස්සය සහ විරුද්ධ වීම දේශය කියන දෙකේ නේද? දේශ මූලසිත සහ නේද? දෝමනස්ස සහගත කියන වෙලාවකට මේ අපිට හොයාගන්න මේවා පහසු වෙනවා. ඒ වගේ උදාහරණ වලින් අපි තෝරගමු පස්සේ කතා කරන්න. හරිද? මූලිකව අපි දැනට දැනගන්න මොකද දෝමනස්ස කියන්නේ? සිතේ ඇති වෙන දුක් සහගත ස්වභාවය. ඊළඟට උපේක්ෂා වේදනාවෙන් සිතක් තියෙනවා. අර දෙකම නැති. ඒකට කියනවා උපේක්ෂා සහගත සිත කියලා. උපේක්ෂා සහගත සිත කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ පාඩම ඉස්සරහට අරන් යන්නේ ටික ටික ටික ටික සතියකට එකයිනේ. නේද? දැන් එතකොට අපි හිමින් සැරේ ඔය මූලික ටික අරගෙන නේද? හිමින් මතක තියාගන්න උත්සාහ කරනවා අදම ඒ විදිහට අපි ඉස්සෙල්ලාම සිත් ටික ගැන කතා කරමු. ඒ විදිහට සිත්වල තියෙන අනිකුත් ප්‍රභේදයන් පිළිබඳව කතා කරලා ඒ ප්‍රභේදයන් මිශ්‍ර වෙවි ඒ ප්‍රභේදයන් මිශ්‍ර වෙවි කොහොමද සිත් වර්ගීකරණය කරන්න කියලා කතා කරමු. මේ ටික හොඳට තේරුම් ගත්තට පස්සේ කොච්චරක් තියනවද කියලා කතා කරමු. හරි එතකොට ඊට පස්සේ අපි බලමු සිත් බෙදලා යන්නේ භූමි වශයෙන් කොහොමද කියලා. කලින්ම ওই මුකුත් කතා කරන්නේ නැහැ. ඊතර සංකල්ප ටික විතර කතා හොඳයි. මම හිතනවා කාටත් උනන්දුවක් ඇති වෙන්න ඇති. මගේ ව්‍යාපාරය සාර්ථක ඇති කියලා මේ අභිධර්මයේ ඉගෙන ගන්න කැමැත්තක් නැති අයට එහෙම කැමැත්තක් ඇති කරවීම මේ මගේ අරමුණක් තියෙනවා. ඉතින් ඒ මොකද ඒක අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන ඒක ආසහිතන දෙයක් නේද. උනන්දුවක් ඇති වුණා නම් මගේ බිස්නස් ට්‍රික්ස් හොඳයි. එහෙම වුණොත් <laughs> නේද? ඒ කියන්නේ බලමු අපි මොකද වෙන්නේ කියලා කාට හරි හිතුණා නම් මම හිතනවා මේක හොයන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. නැත්නම් මේක ඔළුව රදයක් නෙවෙයි කියලා හිතෙන්න ඕනේ. නේද? ඒකට තමයි අපි ගන්න මේ පුංචි උත්සාහය ගන්න. මොකටද? සැබෑම නිවැරදිම වෙනසක් සඳහා. ප්‍රත්‍යවේක්ෂාව මොකටද? නිවැරදිව වෙනසක් සඳහා. එතකොට අපේ සිත් වෙනස් වෙන්න ඕන, අපේ සිතුවිලි වෙනස් වෙන්න ඕන. ඒ සඳහා තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේ මේ වැඩසටහන සඳහා තමන්ගේ ප්‍රතිබල දායකත්වයේ දරපු අය නිසාවෙන් තමයි අපිට මේ වැඩසටහන ඉදිරියට හැම වෙලාවටම ඇහෙන්න නිවසට අරගෙන එන්න පුළුවන් උනේ ඊටාම කෙටියෙන් තමන්ගේ අදහස් සඳහන් කරමින් තමයි අද දවසේ දායකත්වයේ ධර්මය කටයුතු කරලා තියෙන්නේ. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස දෙමාපියන් ඇතුළු සමටම පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස කියලායි සඳහන් කරලා තියෙන්නේ. දායකත්වයේ දරන්නේ ජයලත් සහෝදර සහෝදරයන් ඇතුළු පිරිස කියලා සඳහන් කරලා තියෙනවා. එච්චරයි. ඉතින් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන පරම චේතනාවෙන් තමයි මේ අත්ව මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ.